බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා මා වයස 40 පසුවන කෙනෙකි. බොහෝ පින් කටයුතු කර තිබේ. භාවනා යෝගියෙකුද වේ. දෙමාපියන්ටද යුතුයකම් සිදු කර ඇත. සිල්වත් පෞල් ජීවිතයක්ද ගත කරයි. මාගේ නෑදෑයන් පවසන්නේ බුදුදහමේ තිබෙන්නේද හතරෙන් එක කොටසක්. හතරෙන් එක් කොටසක් පමණක් ධර්මයට යෙදිය යුතු බවය. මාගේ බැංකු ගිණුමේ මහත් මුදලක් නොමැත. ඒ ටික තමයි තුමා කියලා තියෙන්නේ. හතරෙන් එක කොටසක් ධර්මයට විතර නෙවෙයි මුළු ජීවිතේ පවත්වන්නම හතරෙන් එක කොටසක් තමයි කියලා දෙන්නේ. ඒකේන භෝගේ බුඤ්ජය කියලා කියන්නේ තමන්ට අනුභව කරන්න, තමුදරුව පෝෂණය කරන්න, රජයට බදු ගෙවන්න, පින්කම් කරන්න සියල්ලටම හතරෙන් එකක්. තව හතරෙන් දෙකක් ආයෝජනය කරන්න නැවත ගොඩනගන්න, නැවත ධන උපයන්න, ඉතිරි කොටස තැම්පත් කරලා තියන්න. එහෙමයි සිගාලවවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ.